පෙරවත් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපට පසුගිය සතියේ ධර්ම සාකච්ඡාව කරන්නට අවකාශ ලැබුණේ නැහැ හදිසි කටයුත්තක් නිසා ඊට ඉහත සතියේ අපි කතා බහ කළේ අකුසල චෛතසික වල පස්වෙනි කාරණය පිළිබඳව අද තියෙන්නේ අකුසල චෛතසික 14න් 6 වෙනි අකුසල චෛතසිකය දිට්ඨිය. අපි එතන කතා කළා මෝහ, අහිරික, අනුත්ප්ප, උද්ධච්ච, ලෝභ කියන මේ මූලික කාරණා පිළිබඳව අපි කතා කළා. එතකොට අද අපි සාකච්ඡා කරන්නේ දිට්ඨියේ ඉඳලා එහාට එතකොට අකුසල් සිත්වල පමණක් යෙදෙන, කුසල් සිත්වල නොයෙදෙන අකුසල චෛතසික හැටියට සැලකෙන තවත් එක චෛතසිකයක් තමයි. එතකොට දිට්ඨිය. දිට්ඨිය කියන වචනය සම්මා දිට්ඨි, මිච්ඡා දිට්ඨි කියන දෙවිධයකට භාවිත වෙනවා. නමුත් ධර්ම කතාවේදී ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරනකොට සටහන් කරනකොට සම්මා දිට්ඨි කියලා සඳහන් නොකොට දිට්ඨි කියන නමින් පමණක් යම් තැනක සටහන් වෙනවා නම් ඒ හැම තැනකම වගේ කතා කරන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව. ඒක මොකද සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරනවා නම් එතන සම්මා දිට්ඨි කියන විදිහට තමයි බොහෝ විට අර්ථ විග්‍රහ කෙරෙන්නේ. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව හොඳට පැහැදිලිව වැටහීමක් ඇතුව ධර්ම කරුණු පිළිබඳව සාකච්ඡා කරනකොට සටහන් කරනකොට දහම් පොතපතේ ඒ විදිහට තමයි ඒක සටහන් වෙන්නේ සම්මා දිට්ඨිය හැටියට. සම්මා දිට්ඨිය කියන්නේ නැතිව දික්ටි කියලා පමණක් සඳහන් වෙනවා ඒ සෑම තැනකම මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටිය මෝහ මූලික චෛතසිකය. එතකොට මෝහය නිසා තමයි මිත්‍යා දෘෂ්ටිය ජනිත වෙන්නේ. නමුත් මෝහය වෙනම චෛතසිකයක් හැටියට, දිට්ඨිය වෙනම චෛතසිකයක් හැටියට චෛතසික දෙකක් වශයෙන් විශේෂ කොට දක්වනවා. ඒකට හේතුව තමයි මෝහය පවතින්නේ අරමුණ අඳුරු කරන ගතිය අරමුණ අප්‍රකට කරන ගතිය නොපෙනෙන්න සලස්වන ගතිය තමයි මෝහය තියෙන්නේ එහෙම නැත්නම් අවිද්‍යාව මේ දිට්ඨිය තියෙන්නේ ඒ අඳුරේ අපි යමක් දකින්න උත්සාහ කරනකොට පැහැදිලි ආලෝකයක් නැතිකමින් අපි යම් යම් දේවල් වැරදි විදිහට වටහා ගන්නවා වැරදි විදිහට දැක ගන්නවා අන්න ඒ වගේ කාරණයක් තමයි මේ මිච්ඡා දිට්ඨි එහෙම නැත්නම් දිට්ඨි චෛතසිකයෙන් ඇති කරන්නේ. ඒතකොට ඒකෙන් යමක් යම් අරමුණක් පිළිබඳව අදහසක් ගන්නවා. නමුත් ඒ ගන්න අදහස නිවැරදි නෑ. දැන් උදාහරණයක් හැටියට අපි මීට ඉහතදී කතා කළා සංඥා චෛතසිකය යමක් නිවැරදිව රූපය, වේදනාව, සංඥා, සංඛාර, විඥාන කියන මේ කවර හෝ කාරණයක් පිළිබඳව සටහන නිවැරදි විදිහට ගන්නත් සංඥාව උදව් වෙනවා. ඒ වැරදි විදිහට ගන්නටත් උදව් වෙනවා. එතකොට ඒක හඳුන්වන්නේ සංඥා විපල්ලාස එතකොට ඒ සංඥා විපල්ලාසය නිසා චිත්ත විපල්ලාසය ඇති වෙනවා චිත්ත විපල්ලාසය නිසා දික්ටි විපල්ලාසය දික්ටි විපල්ලාසය කියලා කියන්නේ විකෘති දෘෂ්ටි විපරීත දෘෂ්ටි එතකොට දික්ටි කියලා කියන්නේ යමක් දකින ස්වභාවය. එතකොට දකින්නේ කොහොමද විකෘති විදිහට. ඇයි විකෘති විදිහට දකින්නේ? එතන මෝහයෙන් ආවරණය වෙලා නිසා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි පිට හෙතදිත් කතා කරලා තියෙනවා. දැන් අපි සංඥාව ගැන කතා කරනකොටම කිව්වා අර සර්පෙක් ඉදීද කියලා බයින් සැකෙන් අඳුරු තැනක අපි අඩිය තියනකොට ටියුබ් කෑල්ලක් එහෙම නැත්නම් ලනු කෑල්ලක් පෑගුණත් මේ සර්පෙක් තමයි පෑගුනේ කියලා වැරදි සංඥාවක් ගන්නට පුළුවන්. අන්න ඒ වගේ යම් කෙනෙකුගේ දැක්ම විපරීත වෙන්නට පුළුවන්. ඇහෙන් දකින දැක්මත් විපරීත වෙන්නට පුළුවන්, මනසින් දකින දැක්මත් විපරීත වෙන්නට පුළුවන්. ඇහෙන් දකින දැක්ම විපරීත වෙන්නේ අපි මීට ඉහතදී කතා කරලා අත්දැකීම කියන එක සති සම්පජඤ්ඤයෙන් ගත්තොත් විනා අත්දැකීම නිවැරදි කාරණයක් හැටියට අපට ගන්න බෑ සති සම්පජඤ්ඤයෙන් ලබන අත්දැකීම පමණයි නිවැරදි අත්දැකීමක් හැටියට ගන්න පුළුවන් සති සම්පජඤ්ඤයෙන් තොරව අපි දකිනවා නම් ඒ දැක්ම ඒ ශ්‍රවණය බොහෝ විට විකෘති වෙන්නට පුළුවන් වෙනස් වෙන්නට පුළුවන් මේ තේහතදී අපි ඕනෑතරම් අපේ අත්දැකීම් ගැන කතා කරලා තියෙනවා අර ගල්ලෙනේ ඉන්නකොට එක් අවස්ථාවක ආලෝකයක් දැකලා අපි බියපත් වෙච්ච ආකාරය ඒ මොකද ආලෝකය නිසා නෙමෙයි බියපත් උනේ ඒ ආලෝකය පිළිබඳව මනසින් දුන්නු අර්ථකථනයත් එක්කලා. එතකොට මේ මොහොතේ හිටපු මානසික තත්ත්වයක් එක්කලා තමයි ඒ අර්ථකථනය ගොඩනැගෙන්නේ. ඒ වගේම අර සිතුල්පව්වේ ගල්ලෙනේ භාවනා කරමින් හිටපු යෝගීවරයා. එතකොට ඒතනත්තාට ත්‍ෘතිය ධානය දක්වා උපදවාගෙන ඉඳලා නමුත් අර ගලේ පිපුරුමක රැඳුණු වේලුණු බටකොලයක් හරහා එන සුළං රැල්ල ඒ සුළඟේ ලයාන්විත ගතියත් එක්කලා අවධානය යොමු කරගෙන යනකොට ඒක ගීතයක් වගේ හැඟෙනවා. එතකොට ඒ ගීපද ටික Tamanට ඇහෙන්න ගන්නවා. ඊට පස්සේ මේක කාන්තාවකගේ කටහඬින් ගයන ගීතයක් වගේ හැඟෙනවා. එතකොට ඒ කාන්තා කටහඬින් ඒක ගයන ආකාරය හැඟෙනවා. ඊට පස්සේ ඒ කාන්තාවක් කෙබඳු කාන්තාවක්ද කියලා හිතනකොට රූපයක් Tamanට ලැබිලා පේනවා. අවසානයේ Tamanගේ රාගයේ අවදි වෙලා අර ධානයනොත් පිරිහෙනවා. නමුත් පස්සේ විමසලා බලනකොට එහෙම කාන්තාවකුත් නැහැ, ගීතයකුත් නැහැ, මොකුත් නැහැ. Taman මානසිකව ගොඩනගාගත්තු දේවල්. මේ විදිහට සංඥාව අපිට බොහෝ විකෘති දේවල් මවලා ගොඩනගනවා. ඒ වගේම තමයි අර දිට්ඨිය දෑසින් දකින දැක්ම විකෘති වෙනවා වගේම මනසින් දකින දැක්ම විකෘති වෙනවා. එතකොට චක්කුද්්වාරික චිත්ත වීති හැටියට අපි ඇසින් රූපාරම්මන ගන්නවා. ඒ ගන්නකොට ඒ රූපයෙන් අපි දකින දැක්ම වෙනස් වෙන්න බොහෝ සාධක තියෙනවා. අපි පෙර මේවා කතා කළා. අපි හිතමු ඇහැයි රූපයයි අතර තියෙන දුර ප්‍රමාණය අඩු වැඩි වෙන ප්‍රමාණය මත දැක්ම වෙනස් වෙනවා. ඒ අතර තියෙන දූවිලි අංශු ප්‍රමාණය මත ජල වාෂ්ප ප්‍රමාණය මත දැක්ම වෙනස් වෙනවා. ඒ වගේම මෙතන තියෙන ආලෝකයේ මත දැක්ම වෙනස් වෙනවා. ඇහි තියෙන කව කඳුළු අණුව දැක්ම වෙනස් වෙනවා. ඇහි තියෙන රුධිර පීඩනය අණුව දැක්ම වෙනස් වෙනවා. අක්ෂි කාචයේ ස්වභාවය මත දැක්ම වෙනස් වෙනවා. ඒ අවස්ථාවේ ස්නායු කම්පනයේ ස්වභාවය මත දැක්ම වෙනස් වෙනවා. ඊළඟට මොළයෙන් ස්නායු කම්පනය ඒ වෙලාවේ හඳුනා ගන්නා විදිහ අනුව දැක්ම වෙනස් වෙනයි. මොලේ අදාළ කොටස નિවරදිව ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන කාරණේ මත. ඊළඟට දැන් ඔය ඔක්කොම බාහිර සාධක. ඊළඟට අපි ඉන්න මානසික තත්ත්වය මත දැක්ම වෙනස් වෙනවා. අපි සැකයෙන් නම් ඉන්නේ අපිට බාහිර ලෝකයේ හැම දෙයක්ම සැකකටයුතු දේ හැටියට දැනෙන්නට ගන්න. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර මෝහය ඇති අවස්ථාවේදී අපි ලෝකය දකින්නට දැන් ඇසින් අරමුණක් ගත්තාම ඒ අරමුණ මොකක්ද කියලා තේරුම් ගන්නට සිත උත්සාහ කරනවනේ චක්ක විඥාණයෙන් පස්සේ සම්පටිච්චන ඊට පස්සේ සම්තිර්ණ සිතින් රැයම් කරනවා මොකක්ද මේ දැකපු දේ කියලා හඳුනගන්න. එතකොට ඒ ඒ අවස්ථාවේදී ඒ බාහිර අර කලින්ගත්තු සංඥා සංකල්ප බොහෝමයක් අපි සතුව තියෙන උපාදාන වශයෙන්. එතකොට ඒව අනුව තමයි දැන් මේ තීරණය ගන්න. එතකොට වොත්තපන සිතෙන් තීරණය කරපු ගමන් එතනින් එහාට අර මෙතෙක් ලබලා තියෙන අත්දැකීම් ඥාන සංප්‍රයුක්ත නොවේ නම් ඒවා සති සම්පජඤ්ඤයෙන් ගත්තු අත්දැකීම් නොවේ නම් මේ වෙලාවෙත් අපි සති සම්පජඤ්ඤයෙන් යුක්තව නොවේ නම් මේ අරමුණ දිහා බලන්නේ එතකොට එතනින් එහාට අපි වැරදි නිගමනයකට තමයි යන්නේ ඒ නිගමනය මත තමයි එතනින් එහාට අපිට ජවන්සිට පහළ වෙන්නේ එතකොට මේ ජවන්සිට වල මෝහ මූලිකව ලෝභය හරි ද්වේෂය හරි ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන් ලෝභ මූලික සිත්තේ අර දික්ටිගත සංප්‍රයුක්ත බව ක්‍රියාත්මක වෙන්නට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා තමයි ලෝභ මූලික සිත් අටේ දික්ටිගත සංප්‍රයුක්ත සිත් පිළිබඳව දැක්වෙන්නේ. එතකොට මේ විදිහට ඇහෙන් දකින දේ අපි වැරදි විදිහට වටහා ගන්නවා වගේම අපි මනසින් යම් යම් ධර්මකාරණා විග්‍රහ කරනකොට එතකොට මනසින් ධර්මකාරණයක් පිළිබඳව විමසා බලනකොට අපට චක්කුද්්වාරික චිත්ත වීති නෙමෙයි සෝතද්්වාරික ඝානද්්වාරික ජීවහද්්වාරික කායද්්වාරික නෙමෙයි. එතකොට මනෝද්්වාරික චිත්ත වීති ටිකක් තමයි ඇති වෙන්නේ. කියන්නේ මනසින්ම දේවල් පිළිබඳව අපි කල්පනා කරනවා, විතර්ක කරනවා, නැවත නැවත ගැඹුරට සිතා බලන්නට වෑයම් කරනවා. එතකොට එහෙම සිතා බලන්නේ අපි අර පරණ ගත්තු අත්දැකීම් වල පරණ උපාදාන වල පිහිටා ඉඳගෙන නම් එතනින් එහාට අපි ඒ පිළිබඳව ඇති කරගන්නා තීරණය, නිගමනය નિවරදි එකක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම විටම මේ මේ ගැටලුවට තියෙන එකම විසඳුම සති සම්පජඤ්ඤය. ඒකායන මාර්ගය වෙන්නේ සති සම්පජඤ්ඤය. එතකොට සති සම්පජඤ්ඤයෙන් යුක්තව අපි මානසිකාර කරනවා නම් ඒක තමයි යෝනිසෝ මානසිකාර කියලා. එතකොට සති සම්පජඤ්ඤයෙන් යුක්ත නැතිනම් ඒ අපේ මනසින් ගැඹුරට ගැඹුරට යම්කිසි ධර්මකාරණයක් ගැන හිතුවට ඒ ධර්මකාරණය ගැන හිතනවා අපි කල්පනා කරනවා ඒක තේරුම් ගන්න වෑයම් කරනවා වෑයම් කළා වුණාට අපි සති සම්පජඤ්ඤයේ යුක්ත නැතිනම් අපි ඒ වෑයම තුළ අපි තේරුම් ගන්න වටහා ගන්න වැරදි විදිහට. එතකොට අන්න මිත්‍යා දෘෂ්ටිය. ඒතර අපි මෝහය ගැන කතා කරනකොට කතා කළා මේ කරුණු හයක් ප්‍රඥාව වගේ ක්‍රියාත්මක වෙනවා අකුසල පක්ෂයේදී. කියන්නේ අකුසල පක්ෂයේ ප්‍රඥාවේ දෙන්නේ ප්‍රඥාවේ දෙන්නේ කුසල පක්ෂයේ පමණයි. කුසල පක්ෂයේ ඥාන සංප්‍රයුක්ත සිත්වල පමණයි ප්‍රඥාවේ දෙන්නේ. නමුත් අකුසල කරනකොට ඒ අකුසල ක්‍රියා විශේෂෙහි අපට ප්‍රඥාව යෙදෙනවා වගේ දැනෙනවා. ඒ මොකද සමහර දේවල් ඊටාම පැහැදිලිව අපට වැටහුණා වගේ හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීම ඇති වෙන්නේ ධර්ම හයක් හේතු කොටගෙන මොනවද ඒ ධර්ම හය? මෝහ, ලෝභ, දිට්ඨි, විතක්ක, ਵਿਚාර, චිත්ත. ඒතර සිත තමයි මූලික ශක්තිය. ඒ සිතේ විතක්ක ਵਿਚාර වලින් තමයි අර විමස විමසා බලන්නේ. يعني මානසිකාර කරනෝ අර විතක්ක ਵਿਚාර චෛසික දෙකත් එක්කලා නැවත නැවත ඉන් එහාට ඉන් එහාට අරමුණු වලට අවධානය යොමු කරනවා. එහෙම එහෙම කරනකොටනේ අපි කල්පනා කරනවා, හිතනවා, මානසිකාර කරනවා කියලා කියන්නේ. එතකොට ඒ විදිහට නැවත නැවත ගැඹුරට ගැඹුරට සිතන්න උත්සාහ කරනවා. දැන් මෙහෙම සිතන්න උත්සාහ කරනකොට ඒකත් එක්කලා ලෝභය, මෝහය, ditthිය කියන මේ චෛතසික යෙදුනොත් එතකොට ඒතනත්තා ඒ මානසිකාරය තුලින් වටහා ගන්නා දේ අයෝනිසෝ මානසිකාරයෙන් වටහාගත්තු දෙයක් වෙනවා. එතකොට හරියට අපේ රේරුකාණේ මහානායක හඳුරු පැහැදිලි කරනවා කණ්ණාඩියක් දාගත්තු කෙනා වර්ණ කණ්ණාඩියක් දාගත්තු කෙනා අනිත් අය දකින දේවල් ඒතනත්තත් යම් ප්‍රමාණයකට දකිනවා. හැබැයි දැක්කට ඒ සෑම දෙයක් මතටම අර කණ්ණාඩියේ තියෙන වර්ණය මුසු වෙලා. එතකොට සුදු ඇඳගෙන ඉන්න පිරිසක් දිහා අනිත් අය බලනකොට ඒ අයටත් ඒ පුද්ගලයෝ ටික පේනවා මේ පාට කණ්ණාඩිය දාගත්තු තැනත්තාටත් අර සුදු ඇඳගෙන ඉන්න පිරිස පේනවා. හැබැයි අර සුදු පාට ඇඳුම් සුදු හැටියට නෙමෙයි මොහොත පේන්නේ. ඒක අර තමන්ගේ කණ්ණාඩියේ තියෙන වර්ණයට අනුව ඉබඳු වර්ණයකින් ඇඳුම් ඇඳගෙන ඉන්නවා වගේ තමයි වෙන්නේ. එතකොට අනිත් අයට පේන විදිහට පුද්ගලයෝ ටික පේනවා, ද්‍රව්‍ය පේනවා, ඇඳුම් පේනවා, මේ හැම දෙයක්ම පේනවා. පෙනුණා වුණාට ඒකට ඒ මතට යම්කිසි වර්ණයක් පතිත වෙලා. එතකොට අරගොල්ලෝ දකිනවා වගේම පේනවා දැනෙනවා කියලා හිතුවට ඒ විදිහට නෙමෙයි මොහුට පෙනෙන්නේ. මොහොිට වඩා වෙනස් විදිහකට වැරදි විදිහකට තමයි තේරුම් අරගෙන තියෙන්නේ. අන්න ඒ විදිහට පාට කණ්ණාඩියක් පළඳගත්තු කෙනෙක් ලෝකය දකින්නා වගේ අර අවිද්‍යාවෙන් එහෙම නැත්නම් මෝහ චෛතසිකයෙන් අඳුරු කරපු ආවරණය කරපු තැනක දකින්න උත්සාහ කරනවා. දැන් අපි රාත්‍රී කාලේ අන්ධකාරයේ අපි දේවල් දකින්න උත්සාහ කරනකොට අපිට යම් යම් දේවල් ඡායා මාත්‍රිකව පේන්න පුළුවන්. ටික වෙලාවක් යනකොට අපේ ඇහැ ඒ අඳුරට හුරු වෙනවා. හුරු වෙලා දේවල් පෙනෙන්නට ගන්නවා. එතකොට ඒක අපිට දිනු කරන්නත් ඕන නම් පුළුවන්. එතකොට රාත්‍රී කාලේ වුණත් අපිට බොහෝ දේ දකින්න පුළුවන්. හැබැයි මේ අඳුරත් එක්කලා අපි දකින්න උත්සාහ කරනකොට බොහෝ දේවල් වැරදි විදිහට පෙනෙන්න පුළුවන්. අපි ඉන්න මානසික తত্ত্বය සහ අර අන්ධකාරයේ ස්වභාවය මත. අන්න ඒ විදිහට අපි සිතින් යමක් දකින්නට උත්සාහ කරනකොට සිතින් යමක් තේරුම් ගන්නට උත්සාහ කරනකොට සිතින් යමක් මානසිකාර කරන්න විතර්ක කරන්න උත්සාහ කරනකොට ඒ සිත්වල මෝහයේ යෙදුණු ගමන් අපි දකින්නට විමසන්නට උත්සාහ කරන දේ නිවැරදිව පෙනෙන්නේ වැරදි විදිහට. ඒතකොට මෝහය කියන්නේ එක් ධර්මයක්, මිත්‍යා දෘෂ්ටිය කියන්නේ තවත් ධර්මයක්. මෝහයෙන් කරන්නේ අඳුරු කරන බව, නොපෙනෙන බව, ප්‍රකට නොකරන බව. මිත්‍යා දෘෂ්ටියෙන් එහෙම නැත්නම් දිට්ඨිචෛතසිකයෙන් කරන්නේ පෙනෙනවා, දැනෙනවා, වටහා ගන්නවා වැරදි විදිහට. එතකොට නොපෙනෙන බව නොඇතහෙන බව මෝහයයි වැරදි විදිහට වැටහෙන බව වැරදි විදිහට දකින බව දිට්ඨියයි අන්න ඒ විදිහට මේ දෙකේ වෙනස අපි හඳුනා ගන්නට ඕන එතකොට මහානායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා දිට්ඨිය යන වචනය සම්‍යක් දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි දෙකටම සාධාරණ උවද මේ අකුසල චෛතසික කතාවෙහි එයින් අදහස් කරනුයේ මිත්‍යා දෘෂ්ටියය. ඒ කියන්නේ දිට්ඨි කියන වචනේ මෙහි අදහස් කරන්නේ මිත්‍යා දෘෂ්ටියයි කියන එක. නොඑක් හේතු යුක්තිවලට අනුව කාරණය සත්‍ය වශයෙන් ප්‍රඥාවෙන් හෙවත් සම්‍යක් දෘෂ්ටියෙන් දක්නාක් මෙන් වරදවා ගන්නා ලද දක්නා ලද හේතු යුක්තිවලට අනුව කාරණය වරදවා ගන්නා වූ ස්වභාවය දෘෂ්ටියය. එතකොට හරියට මේ ප්‍රඥාවෙන් යම්කිසි දෙයක් නිවැරදිවම හඳුනා ගන්නා වගේ සම්මා දිට්ඨියෙන් හඳුනා ගන්නා වගේ යම් කෙනෙකුට දක්නා ලද හේතු යුක්තිවලට අනුව කාරණේ වරදවා වටහාගෙන. එතකොට දැන් මේ තියෙන සාධකත් එක්කලා තමයි තීරණය කරන්නේ. තියෙන සාධක වලට අනුව තමයි දේවල් ග්‍රහණය කරන්නේ. නමුත් ඒක පිළිබඳව වරදවා තමයි ග්‍රහණය කරන්නේ. දැන් අපි අර කිව්වේ එකයි අනිත් අය දකින දේවල් අර වර්ණ කණ්ණාඩිය දාගෙන ඉන්න කෙනක් දකිනවා. හැබැයි ඒ දකින්නේ එහි යථා ස්වභාවයෙන් නෙමෙයි. අර කණ්ණාඩියේ තියෙන වර්ණයත් ඒකට පතිත වෙමි. ඒ වගේ මෝහය මෝහෙන් යුක්තව අපි දේවල් දකින්න උත්සාහ කරනකොට යම් ප්‍රමාණයකට දකිනවා. හැබැයි ඒ දැක්ම වරදවා දැක ගැනීමක්. වැරදි විදිහට ගැනීමක්. ඒ දෘෂ්ටි ගතිකයනට පෙනෙන්නේ ප්‍රඥාව හෙවත් සම්‍යක් දෘෂ්ටිය ලෙසටය. එබැවින් ඔහු සම්‍යක් දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් වශයෙන් ගනිති. දැන් සමාජය අපට පේනවා යම් යම් කාරණා වරදවා වටහාගෙන ඉන්න අයත් එක්ක කතා කරන්න ගියාම ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ තමයි සම්මාදිට්ඨියෙන් යුක්ත. අනිත් අය තමයි මිත්‍යා දෘෂ්ටිකයෝ. දැන් අපි හිතමු ආගම් ඕනම ආගමක අයත් එක්කලා කතා කරනකොට ඒගොල්ලෝ කියන්නේ මේ අපේ ආගම තමයි සම්මාදිට්ඨිය. අනිත් අයගේ ඒවා ඒවා මිත්‍යා දෘෂ්ටි. එහෙම තමයි කතා කරන්නේ. බෞද්ධයොත් එහෙමයි තනේ අනිත් අයත් එහෙමයි. එතකොට දැන් බෞද්ධ වෙම හිතන එක වැරදිද? තර්කානුකූලව ගත්තොත් බෞද්ධ වෙම හිතන එක වැරදි නැහැ කියලා අපට කියන්න පුළුවන්. හැබැයි ඒ කියන බෞද්ධයා මේ කාරණා හරියට වටහාගෙනද එහෙම ප්‍රකාශ කරන්නේ? ඒ නිසා අපි බෞද්ධ පවුලක ඉපදිච්ච පමණින් අපි බෞද්ධ වෙච්ච පමණින් අපේ ශාස්ත්‍රවරයා බුදුහාමුදුරුවෝ හැටියට අපි යම් ප්‍රමාණයකට තේරුම් ගත්තු පමණින් අපේ අපි හිතන පතන හැමදේම නිවැරදි කියලා තීරණය කරන්න බෑ. නිසා මේ මිත්‍යා දෘෂ්ටියේ විවිධ ප්‍රභේද තියෙනවා. දැන් තෙරුවන් සරණවත් නොගිය පුද්ගලයෙක් එක්ක සංසන්දනය කළොත් එයාත් එක්ක බලනකොට තෙරුවන් සරණ ගිය කෙනා සම්‍යක් දෘෂ්ටිකයි කියලා හඳුනා ගන්නට පුළුවන්. හැබැයි තෙරුවන් සරණ ගිය අය අතරත් ධර්ම කරුණු මේ පටිච්චසමුප්පාදය ඒ වගේම ත්‍රිලක්ෂණය, පරමාර්ථ ධර්ම, චතුරාර්ය සත්‍ය නොදන්නා බව නිසා බොහෝ දෙනා වැරදි දෘෂ්ටිවල එල්බ ගන්නවා. සමහරු කල්පනා කරනවා මේ කර්මය, ඒ ලබා උපන් හැටි, ඒක දෛවය, ඒක කොහොමවත් යටපත් කරන්න බෑ, මග හරින්නට බෑ, ඒවා විඳලම ගෙවන්න ඕනේ. එතකොට තෙරුවන් සරණ ගිහිල්ලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ වැරදි දෘෂ්ටියක ඉන්නවා. ඊළඟට තව සමහරු ඉන්නවා. ඉතින් කොච්චර හොඳ කළත් අපට හොඳ හොඳ ප්‍රතිඵලයක් නැහැ. අර නරක කරන මිනිස්සුන්ටයි සියලු යසයිසුරු ලැබෙන්නේ. එතකොට දැන් තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ. හැබැයි මේ වැරදි දෘෂ්ටියකට පැමිණිලා. ඊට පස්සේ සමාජයේ තව සම්මත වෙලා තියෙනවා හොඳින් හිටියොත් වැඩි අවශ්‍ය නැහැ. ඒ කියන්නේ හොඳින් ඉන්න මිනිස්සෙක් අකාලේ මැරුණොත් කියන්නේ ඉතින් හොඳින් ඉන්න අයට වැඩි අවශ්‍ය නැහැ. ඉතින් ඔහොම තමයි කරන්න දෙයක් නැහැ. ඒතකොට දැන් නරකින් හිටියොත් තමයි එහෙමනම් දීර්ඝාස ලැබෙන්නේ වගේ අදහසක් ඒක ඇතුලේ තියෙනවා. ඒතකොට දැන් මේ බෞද්ධයෝ තමයි මේවා කියන්නේ. ඒතකොට තෙරුවන් සරණ යාම හේතු කොටගෙන ඒතනත්තා අර අන් අයට වඩා පියවරක් ඉදිරියෙන් ඉනවා. නමුත් ඒතනත්තාගේ තෙරුවන් සරණ කියන එක ඒ තරත්තගේ සද්ධාව අර උත්පත්තිමය වශයෙන් ඊළඟට මූලික වශයෙන් පන්සලට ගිහිල්ලා බණ ටිකක් අහලා මල් ටිකක් පූජා කරලා ඒ විදිහට ගොඩනැගිච්ච සද්ධාාවක් විනා ඔහු තුල ඥාන සංප්‍රයුක්තව ඉපදුණු සද්ධාාවක් ඔහුට නැත්නම් ඒ තනත්තාගේ තෙරුවන් සරණ යාම කියන එකත් පරිපූර්ණ නැහැ ශක්තිමත් නැහැ ඒ නිසා මේ මූලික වශයෙන් ප්‍රාථමික සද්ධාව අපි කවුරු තුලක් තියෙන්නට පුළුවන්. එතකොට ඒ සද්ධාවත් එක්ක බලනවා නේද? අපි තෙරුවන් සරණ ගිහිල්ලානේ. එතකොට අපි කොහොමද මිත්‍යා දෘෂ්ටික වෙන්නේ? එතකොට එහෙම තෙරුවන් සරණවත් නොගිය කෙනෙක් එක්ක සංසන්දනය කළොත් අර උත්පත්ති පසුබිමත් එක්ක හරි තෙරුවන් සරණ ගිය කෙනා අර ඊට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. <coughs> හැබැයි එහෙම තෙරුවන් සරණ ගියාට එතනත්තා බුදු ගුණ ටිකවත් හරියට තේරුම් අරගෙන නැත්නම් දහම් ගුණ සංඝ ගුණ හරියට තේරුම් අරගෙන නැත්නම් එතනත්තා තෙරුවන් සරණ ගියා වුණාට එතනත්තාගේ දෘෂ්ටිය වඩා ශක්තිමත් නැහැ මොකද ඒ සද්ධාව ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙලා නැති නිසා. ඊට පස්සේ තව කාලයක් යනකොට බුදුගුණ භාවනා ආදී સિદ્ધ කරන්නට පෙළඹුණොත් දහම් ගුණ භාවනා, සංඝ ගුණ භාවනා, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති මේවා පිළිබඳව කලක් භාවනා කළොත් අන්නේ තනත්තාට අර සාමාන්‍ය කෙනෙකුට වඩා රත්නත්‍රය පිළිබඳව ಗುಣ දැනගෙන ප්‍රසාදයක් ඇති ඊට පස්සේ ඒ සද්ධා වෙනොත් ඒ තනත්තාට නිවන් දකින්නට ඒ සද්ධාව ප්‍රමාණවත් නැහැ. ඊට පස්සේ තනත්තා විදර්ශනා භාවනාවට යොමු වුණාට පස්සේ තමයි යෝ ධම්මං පස්සති සෝමං පස්සති යමෙක් ධර්මයේ දකින දකින ප්‍රමාණයට තථාගතයන් වහන්සේ දකින. ඒතර අන්න එතකොට තමයි එතනත්තාගේ තෙරුවන් සරණ කියන එක වඩා පූර්ණ එතකොට මේ ඒ පූර්ණත්වයටපත් වෙනකොට තමයි එතනත්තා හැබෑම සම්‍යක් දෘෂ්ටිකය කියන තැනට අපිට හඳුනා ගන්න වෙන්නේ. එතකන් ඒතනත්තා ලෝක සම්මත වශයෙන් සම්මාදිට්ඨි මාර්ගයට යොමු වෙලා ඉන්නවා. තෙරුවන් සරණ ගිහින් ඉන්නවා. නමුත් ඒතනත්තාගේ තෙරුවන් සරණ කියන එක සම්මාදිට්ඨිය කියන එක සාපේක්ෂ වශයෙන් ඊටාම ප්‍රාථමික මට්ටමක තියෙන. ඒ නිසා මේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියන කාරණය එකම තලයක පවතින කාරණයක් නෙමේ. ඒක අසංඛ්‍ය ගණන් ප්‍රභේද තියෙන්නට පුළුවන් චෛතසික ධර්මයක්. ඒතර ප්‍රඥාවත් ඒ වගේ මේ මිත්‍යා දෘෂ්ටිය කියන එකත් ඒ වගේ. ඒතනත්තා මිත්‍යා දෘෂ්ටික වෙන්නේ මොන ප්‍රමාණයෙන්? ඒක ඒ ඒ තැනට සාපේක්ෂව තමයි හඳුනා ගන්න. ඊළඟට මේ තැනත්තා සම්මාදිට්ඨික වෙලා තියෙන්නේ මොන ප්‍රමාණයෙන්ද? එතකොට ප්‍රතඥව සිටින තාක්කල් ඒ තැනත්තාගේ සම්මාදිට්ඨිය කියන එක එක් එක් ප්‍රමාණයක්. ඊට පස්සේ සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කළාට පස්සේ තමයි එතනටට අර සක්කාය දිට්ඨිය දුරු කරන්න ප්‍රමාණවත් පමණට සම්මා දිට්ඨිය පහළ වෙලා තියෙනවා. විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය දුරු කරන්න ප්‍රමාණවත් පමණ ඒතනත්තාට සම්මා දිට්ඨිය පහළලා තියෙනවා. හැබැයි එතනින් එහා ප්‍රමාණය නැහැ. ඒතර සකෘදාගාමි වෙනකොට කාමරාග පටික තුනී කරන්න පුළුවන් මට්ටමට සම්මාදිට්ඨිය පහළ වෙලා තියෙනවා. ඊට පස්සේ අනාගාමී වෙනකොට රූප රාග, කාම රාග, පටිග ප්‍රහාණය කරන්න පුළුවන් මට්ටමට සම්මාදිට්ඨිය පහළ වෙලා තියෙනවා. ඊට පස්සේ අරහත් මාර්ගඥානයටපත් වෙනකොට තමයි ਸਰව සම්පූර්ණයෙන් අවිද්‍යාව ප්‍රහාණය කරන්න පුළුවන් මට්ටමට එතනත්තට සම්මාදිට්ඨිය පහළ වෙන්නේ. එතකොට ආර්ය භාවයට පැමිණෙන තෙක් ඒතනත්තාගේ සම්මාදිට්ඨිය කියලා කිව්වට ඒක අස්ථාවර සහ විවිධ දෝලනයන් තියෙන්නට පුළුවන්. සෝවාන් මාර්ගඥාණයට පැමුණුනාට පස්සේ ඒතනත්තාගේ සම්මාදිට්ඨිය අඩු වැඩිකම් තියෙන්න පුළුවන්. හැබැයි විකෘතිතා ඇති වෙන්නේ විකෘතියක් නෑ. එතනින් එහාට යම් අඩු වැඩි බවක් හඳුනා ගන්න පුළුවන්. මේ ප්‍රත්‍යඥ මට්ටමේ ඉන්නකොට ඒතරත්තාගේ සම්මා දිට්ඨිය අඩු වැඩි ස්වභාවය විතරක් නෙවෙයි නොයෙකුත් පටලැවිලි මේ දිට්ඨියත් එක්කලා පටලැවිච්ච. ඒතකොට යම් යම් කරුණු පිළිබඳව සම්මා දිට්ඨිය තියෙනවා. සමහර කාරණා පිළිබඳව ඔහු මිත්‍යා දෘෂ්ටියෙන් වැරදි විදිහට හඳුනාගෙන අන්න ඒ විදිහට ඒ ප්‍රතඥන ස්වභාවය කියන්නේ ආර්ය භාවයට පැමිණෙන තෙක් ඒතනත්තාගේ සම්මාදිට්ඨිය ඊ타ත්ම සංකීර්ණ ව්‍යාකූල ස්වභාවයක පවතින්නට පුළුවන්. ඒතර එහෙම වෙන්නේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියන දෙපැත්තම විටින් විට ඒතනත්තාට ඇති වෙන නිසා. අර සෝවාන් මාර්ගඥාණයටපත් උනාට පස්සේ එතනටට අර ප්‍රධාන වශයෙන් ආත්ම දෘෂ්ටිය දුරු වෙන නිසා සක්කාය දිට්ඨිය දුරු වෙන නිසා ඒතනත්තාට එතනින් එහාට මනස විවෘත වෙනවා. එතකොට එතනින් පස්සේ එතනත්තා ආත්ම වශයෙන් කිසිවක් ගන්න. ඒ කියන්නේ නিত্য වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන් එතනත්තා එතනින් එහාට ග්‍රහණය කරන්නේ නැහැ. හැබැයි ਸਰව සම්පූර්ණයෙන් අවිද්‍යාව දුරු කරන මට්ටමට සම්මා දිට්ඨිය මතුවෙලත් නැහැ. එතකොට සෝවාන් පුද්ගලයාගේ සම්මාදිට්ඨිය කියන එක යම් කෙසේ මට්ටමක පවතින. අරහත් මාර්ගඥාණයටපත් වුණාට පස්සේ තමයි ඒ සම්මාදිට්ඨිය පූර්ණ වෙන්නේ සම්පූර්ණයෙන් අවිද්‍යාව දුරු කරන්න පුළුවන් මට්ටම. ඊට පස්සේ මහා ප්‍රඥ ඊට පස්සේ පච්චේක බුද්ධ ඊළඟට සම්මා සම්බුද්ධ කියන තැනට යනකොට අර ප්‍රඥාවේ තවත් ඊතා පුළුල් ස්වභාවයන් නැති වෙනවා. ඒ විදිහට සම්මාදිට්ඨිය එහෙම නැත්නම් ප්‍රඥාව කියන తত্ত্বය තාම විවිධ ප්‍රභේද තියෙන්නට පුළුවන් අසංඛ්‍ය ගණන් ඒවා ප්‍රභේද අවශ්‍ය නම් හඳුනා ගන්නට පුළුවන්. එතකොට ditthිය කියන එකත් ඒ වගේ මිත්‍යා දෘෂ්ටිය, මෝහය පාදක කොටගෙන ඇතිවෙන ඒ වැරදි දැකීම් එක් එක් පුද්ගලයාට එක් එක් ප්‍රමාණයෙන් පවතින්නට පුළුවන්. සෝවාන් මාර්ගඥානෙ දක්වා එතකොට සෝවන් මාර්ගඥාණයෙන් පස්සේ ඒතනත්තට සක්කාය දිට්ඨිය නැති නිසා එතනින් පස්සේ පවතින අර මෝහ කියන தත්ත්වය. අවිද්‍යාව. අපි මෝහචෛසිකය ගැන කතා කරන්නේ. මෝහචෛසික සෝවාන් ඵලයෙන් පස්සෙත් ඒතනත්තට මෝහචෛතසිකය යම් ප්‍රමාණයකින් ක්‍රියාත්මක හැබැයි මේ දිට්ඨිචෛතසිකය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දිට්ඨිචෛතසිකය සෝවාන් මාර්ගඥාණයෙන් ප්‍රහීන කරනවා. එතකොට අනුශය ධර්ම හැටියට කතා කරනකොට ditthi අනුශය සෝවාන් මාර්ගඥාණයෙන් අහෝසය. ඒ නිසා සෝවාන් වෙනකම් පමණයි ditthිචෛසිකය. හැබැයි ditthිචෛසිකයේ යෙදෙන්නේ මෝහයත් එක්කලා. එතකොට මෝහයත් එක්කලා ditthිය යෙදෙනවා. නමුත් සෝවාන් මාර්ගඥාණයෙන් ditthිය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. හැබැයි මෝහය යම් ප්‍රමාණයකට එතනින් එහාට ක්‍රියාත්මක වෙනවා. එතකොට යම්කිසි කෙනෙකුට මේ වැරදි විදිහට දේවල් වටහා ගත්තාම ඒතනත්තට හැඟෙන්න පුළුවන් හිතෙන්න පුළුවන් මට තමයි નિවැරදිව මේක වැටහෙන්නේ අනිත් අයට ඒක හරියට වැටහෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඕනම ආගමක පුද්ගලයෙක්ගෙන් ඇහුවොත් මොන මට්ටමේ ඉන්න කෙනෙකුගෙන් ඇහුවා වුණත් ඒ හිතන්නේ බොහෝ විට ඒ තමයි යම්කිසි දැන් ආගමික සන්දර්භය ඇති වෙන්නේ දෘෂ්ටිය ඒකට ප්‍රධානයිනේ එතකොට සම්මා දිට්ඨිය හෝ මිච්ඡා දිට්ඨිය. ඒ නිසා මම මම දකින හැටි, මම හිතන හැටි හරි කියන තැනක ඉන්නවා. ඉතින් අපි වෑයම් කරන්නට ඕන අපි සම්මාදිට්ඨික බව දියුණු කරගන්නට නම් අපි උත්සාහ කරන්නට ඕන අපි දකින දේ නිවැරදි වෙන්නට පුළුවන් හැබැයි වඩා නිවැරදිද කියලා යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. අන්න ඒ බඳු ප්‍රත්‍යවේක්ෂණයක් තියෙන කෙනෙකුට තමයි වඩා සම්මාදිට්ඨිය ප්‍රඥාව දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අපි ඉන්න තැන හැමම හිර එතකොට දැන් අර කාලාමයින්ට කාලාමයින්ගේ නියම්ගමට ගිහිල්ලා එක් එක් ශාස්ත්‍රවරු ප්‍රකාශ කළේ ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤ මේකමයි හරි අනිත් සියල්ල වැරදි. එතකොට ඒක දෘෂ්ටිගතික ස්වභාවයකටපත් වෙනවා. දැන් සමහර කාරණයක් අපි හිතමු කාරණේ ඇත්ත. කාරණේ ඇත්ත වෙන්නට පුළුවන්. හැබැයි ඒ ඇත්ත කාරණේ මුල් කොටගෙන දෘෂ්ටියක් නිර්මාණය වෙන්නට පුළුවන් ප්‍රතඥ පුද්ගලයාට. ඒ කොහොමද? ද උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාපටික බ්‍රාහ්මණයට ඔබ සත්‍යෙහි පිහිටා කතා කරා. එතකොට සත්‍යෙහි පිහිටා කතා කරනවා කියලා කියන්නේ මොකක්ද? එතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කාරණේ මම මෙහෙ මෙන්න මේ විදිහට තමයි මේ කාරණේ මම ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තේ. එහෙම කියන්න පුළුවන්. හැබැයි මෙයමයි සත්‍යයන් සියල්ල වැරදි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට මම පිළිගන්නේ මෙන්න මේ විදිහටයි. මම ඕක මෙන්න මේ ආකාරයෙන් තමයි මම දකින්නේ. එහෙම කියන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. හැබැයි මෙයමයි සත්‍ය අන්සියල්ල වැරදි කියලා එහෙම කියන්න අයිතියක් නැහැ. දැන් අද කාලේ අන්තර්ජාලයේ ඇතැම් භික්ෂූන් වහන්සේලා ඇතැම් ගිහි භවතුන් කරන සාකච්ඡාවලදී අපි දකිනවා මේ බුදුදහමේ අපට නිදහස තියෙන ඕන හැටියට මේවා කතා කරන්න. එතකොට සාකච්ඡා කරන්න නිදහස තියෙනවා. එතකොට ඒ ඒ නිදහස කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. එතකොට මේ හැම දෙයක්ම විමසලා බලන්න කියලා තියෙනවා. ඒ නිසා අපි අපිට මේවා විමසන්න පුළුවන් වගේ අදහසකින් කතා කරනවා. එතකොට විමසන්න පුළුවන්. Tamanට යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. එතන නෙමෙයි ගැටලුව තියෙන්නේ. ඉදමෙව සත්‍ය මොගමඤ්ඤ. මේ මම කියන කාරණේමයි හරි අනිත් ඒවා වැරදි. අන්න එතන තමයි ගැටලුව මතුවෙන්නේ. ඒතොර තමන්ගේ අදහස ප්‍රකාශ කරනවා මේක මගේ අදහස. මේක මම පිළිගන්න විදිහ. ඒතොර මේක තමයි මම ගුරුවරුන්ගේ ඉගෙනගත්ත විදිහ. මේක තමයි මම විශ්වාස කරන විදිහ. මේක තමයි මම අත්දැකීමෙන් වටහාගත්තු විදිය. මොකද අත්දැකීමත් වෙනස් වෙන්නට පුළුවන් නේ සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒ වගේම සති සම්පජඤ්ඤයෙන් යුක්ත වුණොත් එක එක්කෙනාගේ අත්දැකීම් විවිධ වෙන්නට. නිසා මේක මගේ අත්දැකීම, මේක මගේ විශ්වාසය, මේ මගේ දැනුම, මේ මම පිළිගන්නා එහෙම කියන්න පුළුවන්. ඒක සත්‍ය ප්‍රකාශනය. හැබැයි එයමයි සත්‍ය අන් සියල්ල වැරදි කියන තැනකට එනවා නම් අන්න ඒ තැනත්තා අර නිවැරදි කාරණේ මුල් කොටගෙන දෘෂ්ටියකට පැටලෙනවා. එහෙම වෙච්ච ගමන් ඒ තනත්තාට අර නිවැරදි දෙයම බාධකයක් බවට පත් වෙනවා. දැන් අපි පසුගිය අවස්ථාවේ කතා කළා විදර්ශනා උපක්ලේශ. ඒතර විදර්ශනා උපක්ලේශ බවට පත් වෙනකොට අපි භාවනාවට උපකාරක ධර්ම හැටියට කතා කරන සතිය, වීරය, සමාධිය ඊළඟට ප්‍රඥාව මේ කරුණු විදර්ශනා උපක්ලේශ බවට පත් වෙනවා. එතකොට දැන් සතිය කියන්නේ නම් සබ්බචිත්ත සාධාරණ චෛසිකය. ඒක කුසල අකුසල දෙකේම එදෙනවා. මේ සමාධිය කියන්නේ. එතකොට වීරය කියන්නේ ප්‍රකීර්ණක චෛසිකයක්. ඒක කුසල අකුසල දෙකේම එදෙනවා. නමුත් සති චෛතසිකය කුසලයේ පමණයි එදෙන්නේ. ප්‍රඥා චෛතසිකය කුසලයේ පමණයි එදෙන්නේ. එතකොට කුසලයේ පමණක්ම එදෙන සතිය ප්‍රඥාව කොහොමද විදර්ශනාවට උපක්ලේශයක් වෙන්නේ? බාධකයක් වෙන්නේ? ඒ බාධකය වෙන්නේ ඒ තමන්ට ප්‍රඥාවෙන් යමක් වැටහෙනවා ඒ වැටහෙන දේම දැඩිව උපාදාන කරගන්න. ඒකම මමත්වෙන් ගන්න. එතකොට ඒකම දැන් මට මේක පෙනෙනවා මට මේක දැනෙනවා අනිත් අයට එච්චර එහෙම දැනෙන්නේ නැහැ. එතකොට තණ්හා මාන දික්ටි වශයෙන් ගත්තු ගමන්ම දැන් ප්‍රඥාවෙන් යමක් එතනත්තා ඒ වෙනකම් වටහාගෙන තියෙනවා එතනත්තා යන විදර්ශනා මාර්ගයේ ගැටලුවක් නැහැ නිවැරදි මාර්ගයක යනවා නිවැරදි මාර්ගයක ගියාට ඒ ප්‍රඥාවෙන් ඒ සිහියෙන් Tamanට දැනෙන දේම තණ්හා මාන දික්ටි වශයෙන් ග්‍රහණය කළොත් එහෙම එතනින් එහාට ඒක දික්ටියක් බවට පත් එතනින් එහාට ඒක ප්‍රපංචයක් බවට පත් එතනින් එහාට ඒක Tamanගේ ඉදිරි ගමන් මගට බාධා කරනවා ඉදිරි ගමන් මඟ වළක්වනවා. අන්න ඒ විදිහට මේ දිට්ඨි චෛතසිකය ඊටාම සූක්ෂම විදිහට අපේ මනස ව්‍යාකූල කරන මග නොමග පටලවන ධර්මයක් වෙනවා. මොකද ඒක ප්‍රඥාවේ ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙන නිසා. ඊළඟට වරදවා දැකීම වශයෙන් දෘෂ්ටිය සාමාන්‍යයෙන් එකක් වුවද ගන්නා වූ ආකාරයන්ගේ වශයෙන් අනේක ප්‍රභේද වේ. සාස්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය යන දෙක ප්‍රධාන දෘෂ්ටි දෙකය. තවත් ඇත්තා වූ බොහෝ දෘෂ්ටිහු ඒ දෙකින් ලියලා යන දෘෂ්ටි දෘෂ්ටිහුය. දෘෂ්ටීන් බොහෝවක් සාස්වත දෘෂ්ටියෙන්ම ලියලු ඒවාය. නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අක්‍රය දෘෂ්ටියයි කර්මපත බවට පැමිණෙන දෘෂ්ටි තුනකි. දන් දීමෙන් පළක් නැත යනාදී පවත්නා වූ නාස්තික දෘෂ්ටියම ප්‍රවේද වූ දෘෂ්ටි 10කි. එයට දසවස්තුක මිත්‍යා දෘෂ්ටියයි කියනු ලැබේ. සක්කාය දෘෂ්ටි 20කින් බ්‍රහ්මජාලයේ දැක්වෙන දෘෂ්ටි 62කින් මේ විදිහට මේ දිට්ඨිය විවිධ ප්‍රභේද පිළිබඳව නායක හඳුරු මෙහිදී සිහිපත් කරනවා. ඒ සියලුම දෘෂ්ටි අතර සාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය යන දෙක ප්‍රධානයි. මේ සාස්වත දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය කියන දෙකම පාදක වෙන්නේ ආත්ම දෘෂ්ටිය මත. මොකද්ද ආත්ම දෘෂ්ටියයි කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට ආත්මයක් හැටියට මම හැටියට ගන්නා ගතිය. එතකොට ඒ එහෙම ගන්නේ හැම විටම ප්‍රතඥය ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරපු නැති සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරපු නැති පුද්ගලයා තමයි ওই විදිහට ගන්න. එතකොට මේ සියලුම දෘෂ්ටිවලට පාදක වෙන්නේ මේ කියන සක්කාය දිට්ඨිය. සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටිය. එතකොට ඒ සක්කාය දිට්ඨිය සෝවාන් මාර්ගඥාණයෙන් ප්‍රහාණය වෙනකොටම ඒතනත්තා එතනින් එහාට නැවත දෘෂ්ටිගතික වෙන්නේ නැහැ. මෝහේ යම් යම් නෂ්ටාවශේෂ තියෙනවා. ඒක අරහත් මාර්ගඥාණය දක්වාම ඒක ක්‍රියාත්මක වෙනවා. යම් යම් ප්‍රමාණය. හැබැයි සෝවාන් මාර්ගඥානෙන් පස්සේ දෘෂ්ටිගතික වෙන්නේ ඇයි මේ සියලුම දෘෂ්ටීන්ට පාදක වෙන සක්කාය දිට්ඨිය. පංචස්කන්ධයම සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගන්නා ගතිය. මේක තමයි පදනම. ඒ පදනමෙන් තමයි අනිත් ඔක්කොම නිර්මාණය වෙන්නේ. එතකොට නායකහඳුර මෙහිදී පැහැදිලි කරන සාස්වත දෘෂ්ටිය හා උච්ඡේද දෘෂ්ටිය යන දෙක ප්‍රධානයි. එතකොට මේ දෙක ප්‍රධාන වෙන්නේ මේ දෙකම නිර්මාණය වෙන්නේ මේ සක්කාය දිට්ඨිය තුලින්. ඒ කියන්නේ ආත්මයක් ඇත යන දෘෂ්ටිය තුලින් තමයි මේ දෙකම නිර්මාණය. එතකොට මේ ආත්මයක් ඇත කියන එකෙන් කොහොමද මේ දෘෂ්ටි දෙකක් නිර්මාණය වෙන්නේ? ආත්මයක් ඇත එය මරණින් අහෝසි වේ. ආත්මයක් ඇත එය මරණයෙන් පසුවත් භවෙන් භවයට ක්‍රියාත්මක වේ. අන්න ඒ විදිහට තමයි උච්ඡේද දෘෂ්ටිය සහ සාස උච්ඡේද කියලා කියන්නේ මරණයත් එක්කලා බිඳෙනවා මරණයත් එක්කලා අහෝසි වෙනවා එතකොට එයින් විනාශ වෙනවා. ආත්මයක් තියෙනවා. හැබැයි ඒක මරණයෙන් විනාශ වෙනවා. මරණයෙන් පස්සේ ආයේ ආත්මේ නැහැ. ඒක එතනින් ඉවරයි. ඒක තමයි උච්ඡේද. හැබැයි මේ මරණයෙන් පස්සේ නැහැ කියන්නේත් මොකක්ද ආත්මය. ආත්මයක් කියලා අරගෙන ඒ ආත්ම කතාව තමයි මරණයෙන් පස්සේ නැහැ කියලා ගන්න. ඒ නිසා උච්ඡේද දෘෂ්ටිකයත් ආත්ම දෘෂ්ටිය තුළ හිර වෙලා ඉඳගෙන තමයි මේ දෘෂ්ටියට පැමිණෙන්නේ. එතකොට සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ ආත්මයක් තියෙනවා ඒ ආත්මය මරණයෙන් පස්සෙත් තවදුරට දිගින් දිගට පවතිනවා කියන කාරණය. ඒතකොට මේ දෙකම පාදක වෙන්නේ සක්කාය දිට්ඨිය මත. තවත් ඇත්තහු බොහෝ දෘෂ්ටිහු ඒ දෙකින් ලියලා යන දෘෂ්ටිහු. ඒතකොට මේ ලෝකේ යම්තරමක් දෘෂ්ටි තියෙනවා නම් ඒවා මේ සාස්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය කියන දෙකෙන් තමයි ලියලලා යන්නේ. ඒතකොට ඒ සියල්ලම පාදක වෙලා පවතින්නේ සක්කාය දිට්ඨිය මත. දෘෂ්ටීන් බොහෝවක් සාස්වත දෘෂ්ටියෙන්ම ලියලූ ඒවායි. ඒ කියන්නේ ආත්මයක් තියෙනවා. ඒ ආත්මය මරණින් මතුත් භවෙන් භවයට යනවා කියන දෘෂ්ටිය මත තමයි බොහෝ දෘෂ්ටීන් බෙදිලා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට උච්ඡේද දෘෂ්ටිය කියන එක ආත්මයක් තියෙනවා මරණයෙන් පස්සේ ඒක නැහැ කියන මේ කතාවත් එක්කලා නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය කියන මේ දෘෂ්ටීන් ප්‍රධාන වශයෙන්ම කර්මපත බවටපත් වෙන මිත්‍යා දෘෂ්ටි. දැන් අපි දස අකුසල කර්මපත ගැන කතා කරනකොට කයින් වෙන අකුසල 3යි, සිත වචනෙන් සිද්ධ වෙන අකුසල 4යි, සිතින් වෙන අකුසල 3ක් ගැන කතා කරනවා. ඒ මොනවද? අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨිය. එතකොට මිච්ඡා දිට්ඨිය කර්මපතයක්. කර්මපත කියලා කියන්නේ උත්පත්තිය සඳහා මඟ හදන කර්ම. හැම කර්මයක්ම කර්මපතයක් වෙන්නේ නැහැ. අපි පිටහෙතදී කතා කරලා තියෙනවා කුසල කුසල දෙවර්ගයෙන්ම ඇති කරන විපාකය දෙවිධයකට ඇති කරන්න පුළුවන් ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක. අර ප්‍රතිසන්දි විපාකයක් ඇති කරමින් සුගතියේ හෝ දුර්ගතියේ උත්පත්තිය සාදා දෙන්නට සමත් වෙන කර්ම තමයි කර්මපත කියලා කියන්නේ. පත කියලා කියන්නේ මාවතනේ මාර්ගයේ පාර කියන අර්ථයෙන් පාලි වචනේ. එතකොට ඒ පතය කුමකටද යම්කිසි භවයක උත්පත්තිය සාදා දෙන්නට මඟ සලස්වනවා. නිරයතිරි සම්ප්‍රේතාසුර කියන සතර පායෙන් තනක හෝ එහෙම නැත්නම් කාම රූප අරූප කියන මේ සුගති ආත්ම භාවයක හෝ උත්පත්තිය ලබන්නට අවස්ථාවක් සලස්සලා දෙනවා. එතකොට ඒ අවස්ථාව සලසා දෙන්නේ යම් කර්මයකින්ද ඒ කර්මය කර්මපතයක් කියලා හඳුන්වනවා. එතකොට කායික වශයෙන් ප්‍රාණඝාත අදත්තා දාන කාමිත්‍යාචාර ඊළඟට වාචසික වශයෙන් මුසාවාද පිසුන වාච පරුස වාච සම්පප්පලාප මානසික වශයෙන් අවිද්‍යාව ව්‍යාපාද මිච්ඡා දිට්ඨි. එතන මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ මේ හැම දෘෂ්ටියක්ම කියන එක නෙමෙයි. එතන මිත්‍යා දෘෂ්ටි හැටියට ගණන්නේ ප්‍රධාන වශයෙන්ම මේ නාස්තික දෘෂ්ටිය ඊළඟට අහේතුක දෘෂ්ටිය සහ අකිරිය දෘෂ්ටිය කියන මේ දෘෂ්ටීන්. එතකොට නාස්තික දෘෂ්ටි කියලා කියන්නේ ඒ දන් දීමේ විපාක නැහැ, මව්පියන්ට සැලකීමේ විපාක නැහැ. මේ විදිහට හඳුන්වන නත්ති දින්නම් නත්ති ඉත්තං නත්ති උතං නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලම් විපාකෝ ආදි වශයෙන් දැක්වෙන දසවස්තුක මිත්‍යා දෘෂ්ටි. ඒ මොකකවත් ප්‍රතිඵලයක් නැහැ. දාට අහේතුක දෘෂ්ටිය කියලා කියන්නේ මේ කිසිවක්ම මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අදාළ හේතුවකින් නෙමෙයි. ඒවා නිකන් අහඹු විදිහට ඒ ඒවා සිද්ධ වෙන්නට පුළුවන්. ඒවා කාටවත් කියන්න බෑ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒක තමයි අහේතුක දෘෂ්ටි. ඊළඟට අකිරිය දෘෂ්ටිය කියලා කියන්නේ අපි මේ කරන ක්‍රියාවෙහි ඒක කුසල්ද අකුසල්ද හොඳද නරකද එහෙම කතාවක් නැහැ. මේ කෙලවරේ ඉඳලා ලෝකේ අනිත් කෙලවරට මරාගෙන මරාගෙන ගියත් ඒකේ අමුත්තක් සිද්ධ වෙන්නේ මේ කෙලවරෙන් දැන් එහා කෙලවරට යනකම් දන් දීගෙන දන් දීගෙන ගියත් ඒකේ අමුත්තක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ දෙකෙන්ම අමුතු ඵලයක් ඇති කරන්නේ එතකොට ඒ ක්‍රියාවෙහි ප්‍රතිඵල නැහැ කියන අර්ථය. වෙන මේ විදිහට මේ නාස්තික දෘෂ්ටිය, හේතුක දෘෂ්ටිය සහ අකිරිය දෘෂ්ටිය කර්මපත බවට පත් වෙමින් නිරයේ උපද්දවන්නට, දුගතිය උපද්දවන්නට ප්‍රධාන වශයෙන් හේතු එතකොට මේ දෘෂ්ටිය අත්හැරියේ නැතිනම් ඒ දෘෂ්ටියෙන් යුක්තව මිය ගියොත් ඒ තනත්තා නොවැරදීම නිරය උපදින්නට ඒ කර්මය එතරම් ප්‍රබල වෙනවා. ඒ නිසා කර්මපත භවටපත් වෙන ප්‍රධාන දෘෂ්ටි තුනක් තමයි මේ නාස්තික දෘෂ්ටිය, හේතුක දෘෂ්ටිය සහ අකිරිය දෘෂ්ටිය. එතකොට දන් දීමෙන් පළක් නැත යනාදීන් පවත්නා වූ නාස්තික දෘෂ්ටියේම ප්‍රභේද වූ දෘෂ්ටි 16කි. එයට දසවස්තුක මිත්‍යා දෘෂ්ටියයි කියනු ලබන. ඊළඟට සක්කාය දිට්ඨි 20කි. සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨි 20ක් කියලා කියන්නේ එකම සක්කාය දිට්ඨිය 20 ආකාරයකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨිය කියලා කිව්වේ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට ආත්මයක් හැටියට මම හැටියට ගන්නා ගතිය. එතකොට ඒ ගැනීම ක්‍රම 20කට සිද්ධ වෙන්න පුළුවන්. ක්‍රම 20ක් කියලා කියන්නේ දැන් පංචස්කන්ධය කියවම එතන පහක් තියෙනවනේ. ඒ පහෙන් හැම එකක්ම සතරාකාරයකින් වරදවා වටහා ගන්නට පුළුවන්. කොහොමද සතරාකාරයකින් කියලා කියන්නේ? දැන් අපි රූපය කියන පළවෙනි කාරණේ ගත්තොත් ඒක වරද්ද ගන්න ඒ පිළිබඳව සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන් ක්‍රම හතරකට. මොකද්ද ක්‍රම හතර? රූපං අත්තනෝ අත්තතෝ සමනුපස්සති. රූපය ආත්ම වශයෙන් දකිනවා. ඒ කියන්නේ රූපයයි ආත්මය දෙකම එකයි. රූපයම තමයි ආත්මය කියන්නේ. එහෙම නැත්නම් වේදනාවම තමයි ආත්මය කියන්නේ. සංඥාවම තමයි ආත්මය. සංඛාරයම තමයි ආත්මය. විඥාණයම තමයි ආත්මය. එහෙම ගත්තට පස්සේ ඒතනත්තා අර උච්ඡේද දෘෂ්ටියට තමයි ඒතනත්තා බර ඇයි රූපයම නම් ආත්මය මරණයෙන් රූපය බිඳී යනකොට ආත්මය එතනින් ඉවරයි. වේදනාව නම් ආත්මය කියලා කියන්නේ මරණයෙන් වේදනාව අහෝසි වෙනකොට ආත්මය එතනින් ඉවරයි. සංඥාවම සංඛාරයම විඥාණයම නම් ආත්මය කියලා කියන්නේ ඒ සංඥා සංඛාර විඥාණයන් බිඳී යනකොට එතනින් ඒතනත්තාගේ ආත්මය ඉවරයි. එතකොට රූපං අත්තතෝ සමනුපස්සති වේදනා වේදනා අත්තතෝ සමනුපස්සති සංඥා අත්තතෝ සමනුපස්සති මේ විදිහට පංචස්කන්ධයම එයමයි ආත්මය කියලා ගන්නවා. ඒක තමයි පළවෙනි ක්‍රමය. එහෙම ගත්තාම ඒක අර උච්ඡේද දෘෂ්ටිය පැත්තට තමයි බර ඊළඟට දෙවනි දෙවනියට වරදවා ගන්නවා රූපවන්තංව අත්තාන. ආත්මයක් තියෙනවා. ඒ ආත්මය රූපවන්තයි. ඒ කියන්නේ ආත්මයට රූපයක් තියෙනවා. එහෙම ගන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් මම ඉන්නවා මට සෙවණැල්ලක් තියෙනවා. ගහක් තියෙනවා. ඒ ගහට සෙවණැල්ලක් තියෙනවා. ඒතර ගහ ගහ තියෙනවා ගහට සෙවණැල්ලක් තියෙනවා කියනකොට ඒ ගහ සෙවණැල්ලක් සහිතයි. එතකොට මම සෙවණැල්ලක් සහිතයි. එතකොට සෙවණැල්ලක් සහිතයි කියලා ගත්තාම ඒ සෙවණැල්ල හැබැයි නැති වෙන්නට පුළුවන් ඒත් ගහ තියෙන්නට පුළුවන්. අන්න ඒ වගේ ආත්මයක් තියෙනවා. ඒ ආත්මයට රූපයක් තියෙනවා. එතකොට ආත්මයට රූපයක් තියෙනවා. හැබැයි රූපේ බිඳුනට ආත්මේ තියෙනවා. ඒ නිසා මරණයේදී රූපේ බිඳෙනවා. ආත්මය ඊළඟ භවයට යනවා. වේදනාවට ආත්මයක් තියෙනවා වේදනාව බිඳෙනවා ආත්මය ඊළඟ භවයට යනවා සංඥාවට සංඛාරයට විඥාණයට ආත්මයක් තියෙනවා ඒ තියෙන ආත්මය අර ටික බිඳුනන් පස්සේ ඊළඟ භවයට ඒ ආත්මය ගමන් කරනවා අන්න එතකොට ඒක සාස්වත දෘෂ්ටියට වැටෙනවා ඊළඟට අත්තනීවා රූපං ඒ කියන්නේ ආත්මය ආත්මය තුල තමයි රූපය තියෙන්නේ රූපේ තියෙන ආත්මය ඇතුලේ ආත්මය කියලා එකක් තියෙනවා. ඒ ආත්මය කියන එක ඇතුලේ තියෙන එකක් තමයි රූපය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ සම්පූර්ණ මේ කය වසහාගෙන පවතින ආත්මය. එතකොට ඒ ආත්මය ඇතුලේ තමයි මේ රූපය තියෙන්නේ. ඒ ඒ ආත්මය ඇතුලේ තමයි මේ වේදනා ඇති වෙන්නේ. ඒ ආත්මය ඇතුලේ තමයි සංඥා ක්‍රියාත්මක වෙන්නේ. ඒ ආත්මය ඇතුලේ තමයි සංස්කාර විඥාන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ විදිහට හිතන ක්‍රමය ඒ තව ක්‍රමයක් සක්කාය දිට්ඨිය ඇති වෙන ක්‍රමය ඊළඟට හතරවෙනි ක්‍රමය තමයි රූපස්මින්වා අත්තාන ඒ කියන්නේ රූපයෙහි ආත්මය තියෙනවා දැන් ඉස්සල්ලා ගත්තේ ආත්මය තුල රූපය තියෙනවා දැන් මේ කියන්නේ රූපය තුල ආත්මය තියෙනවා ඒ කියන්නේ දැන් රූපය අපි හිතමුකෝ භාජනයක් කියලා රූපේ භාජනයක් ඒක ඇතුලේ ආත්මයක් තියෙනවා එතකොට මේක බොහෝ දෙනෙකුට බරපතලව ඇති වෙන්නට පුළුවන් දෘෂ්ටි ඇති වෙන්නට පුළුවන් ක්‍රමය රූපයක් තියෙන රූපය ඇතුලේ තමයි ආත්මය තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරනකොට කියන්නේ මේ මේ කය ඇතුලේ තමයි අපේ ප්‍රාණය තියෙන්නේ, අපේ ජීවය තියෙන්නේ, අපේ ආත්මය තියෙන්නේ. මේ මේ මේ කය ඇතුලේ, මේ පංචස්කන්ධය ඇතුලේ. එතකොට නැති ආත්මයක් අපි මේ මේ රූපය ඇතුලේ වේදනාව ඇතුලේ සංඥාව ඇතුලේ සංඛාරය ඇතුලේ විඥානය ඇතුලේ එක්තරා ආත්මයක් තියනවා කියන හිතන. ඔය ක්‍රම හතරට. එතන මොකද්ද ක්‍රම හතර? රූපයයි ආත්මයයි එකක්මයි කියලා ගන්න. එහෙම ගන්න කෙනා උච්ඡේද දෘෂ්ටියට තමයි යොමු වෙන්නේ. කියන්නේ රූපය විනාශ වෙනකොට ආත්මය ඉවරයි. තව සමහරු ගන්නවා ආත්මයක් තියෙනවා. ඒ ආත්මයට රූපයක් තියෙනවා. ඒතනත්තා සාස්වත දෘෂ්ටියට වැටෙනවා. ඇයි ඒ රූපේ බිඳුනට ආත්මේ භවෙන් භවයට යනවා. අනිත් කෙනා ගන්නවා රූපේ ඇතුලේ තමයි ආත්මය තියෙන්නේ. අනිත් කෙනා ගන්නවා ආත්මය ඇතුලේ තමයි රූපේ තියෙන්නේ. දැන් මෙතන අනිත් කෙනා කියලා කිව්වට එක් එක්කෙනාට මේක එක විදිහෙන් ඇති වෙන්නට පුළුවන්. එක් එක් අවස්ථාවල මේ විවිධ ස්වභාවයන් මාරු වෙන්නට පුළුවන්. ඒ කියන්නේ එක්කෙනෙක් මේ එකම ස්වરૂපයෙන් ග්‍රහණය කරනවා කියලා කියන්නට බෑ. විවිධ ස්වરૂපයන්ගෙන් එක්කෙනෙක් තුල මේ හැඟීම් විтин විට වෙනස් වෙන්නට පුළුවන්. මොකද මේක ඇත්ත తත්වයක් නෙමෙයි. Tamanට හැඟෙන විදිය, Taman මවා ගන්න විදිය. එතකොට දැන් අපි ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් කතා කරනකොට මගේ දැනුම මගේ ප්‍රඥාව, මගේ ඥානය, මගේ රූපය, මගේ වේදනාව. එතකොට දැන් ආත්මය කියන එක වෙනම එකක්. ඒ ඒ ආත්මයට රූපයක් තියෙනවා. ඒ ආත්මයට වේදනාවක් තියෙනවා. මම කියලා කෙනෙක් වෙනම ඉන්නවා. ඒ මට රූපයක් තියෙනවා. ඒ මට වේදනාවක් දැනෙනවා. මට සංඥා දැනෙනවා. මට සංඛාර දැනෙනවා. එතකොට ඒ ඔක්කොම මේ මගේ ඒවා. අන්න ඒ විදිහෙන් ගන්නකොට එතකොට ඒ දෙවනි ක්‍රමයට රූපවන්තං ව අත්තාන ආත්මය තියෙනවා ඒකට රූපයක් තියෙනවා ඒකට වේදනාවක් තියෙනවා මේ විවිධ ක්‍රමවලින් අපේ මනසේ මේ සක්කාය දිට්ඨිය ක්‍රියාත්මක වෙන විදිහයි එතනින් පැහැදිලි කරන්නේ ඒතකොට රූපය සම්බන්ධව ওই විදිහට ආකාර හතරකින් වේදනාව සම්බන්ධව ආකාර හතරකින් සංඥාව සම්බන්ධව සංස්කාර සම්බන්ධව විඥාන සම්බන්ධව හතර හතර බැගින් මේ සක්කාය දිට්ඨිය ඇති වෙන විදි එතකොට ඒ 4 වරක් පහ 20ක් නිසා තමයි සක්කාය දිට්ඨිය 20 ආකාරයකින් නැති වෙන්නට පුළුවන්. එතකොට 20 ආකාර සක්කාය දිට්ඨියයි කියලා කිව්වහම සක්කාය දිට්ඨිය ඇති වෙන සක්කාය දිට්ඨිය ක්‍රියාත්මක වෙන ආකාර 20ක් පංචස්කන්ධයේ පාදක කොටගෙන. ඊළඟට බ්‍රහ්මජාල සූත්‍රයේ දෘෂ්ටීන් 62ක් දැක්වෙනයි. බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන සියලුම දෘෂ්ටීන් අර සාස්වත උච්ඡේද කියන දෘෂ්ටීන් මත තමයි ඒ ඒ දෘෂ්ටි වලින් තමයි බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ දිට්ටි කියන චෛතසිකය ඊටාම සූක්ෂමයි, ඊටාම බරපතලයි. ඒක සෝවාන් මාර්ගඥානෙ දක්වාම ක්‍රියාත්මක වෙන ක්ලේශයක්. ඒක මෝහය තමයි ඒකේ ප්‍රධාන සාධකය වෙන්නේ. මෝහය තමයි පදනම වෙන්නේ. හැබැයි මේ මෝහය පාදක කොටගෙන ක්‍රියාත්මක වුණාට Uh, සෝවාන් මාර්ග ඥානෙන් මේ දිට්ටි චෛතසිකය සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. එතනින් එහාට ඒ තනත්තාට දිට්ටි චෛතසිකය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි මෝහ චෛතසිකය එතනින් එහාට ක්‍රියාත්මක වෙනවා. අරහත් මාර්ග ඥානය දක්වා යම් යම් ප්‍රමාණයෙන් එය ක්‍රියාත්මක වෙනවා. ඒතර මෝහය සහ දිට්ඨිය uh, මෝහයේත් විවිධ අඩු වැඩිකම් තියෙන්නට පුළුවන්. ඒක අරහත් මාර්ගයේ අරහත් මාර්ග ඥානය දක්වා ඒ අඩු වැඩිකම් තියෙන්නට පුළුවන්. ඊළඟට දිට්ඨිය සෝවාන් මාර්ග ඥානයේ දක්වා එය උස් පහත් වෙමින් යම් යම් ප්‍රමාණයන්ගෙන් එය ක්‍රියාත්මක වෙන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මානය පිළිබඳව. හැබැයි ඒක ටිකක් දීර්ඝ කාරණයක් නිසා අපිට අද කතා කළොත් ඒක නිම කරන්නට බැරි වෙනවා. එහෙමනම් මම හිතන්නේ අදට අපි මේ දිට්ඨිය කියන කාරණයෙන් විතරක් දේශනාව නිමා කරලා සාකච්ඡාවට යොමු වෙමු. ඒ පිළිබඳව සහ පසුගිය කාරණා පිළිබඳව අපට සාකච්ඡා කරන්නට කාල වේලාව තියෙන නිසා